කල්ලිකාමි යෝගෝ හීනෝ ධම්මෝ පෝතිද්ධනිකෝ අනරියෝ අනත්ථ සම්පිතෝ යෝචායන් අත්තකිල මථාමි යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සම්පිතෝ ඒතේතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංගත්තති යනුවෙන් මේ දේශනාව ආරම්භ කළේ. එහි අදහස පැවිද්දකු විසින් සේවනය නොකළ යුතු ප්‍රතිපදා දෙකක් ඇත කියන්නේ. කොටස් දෙකක් අන්ත දෙකක් ඇත්තේය. ගේමේ ධිකවේ සබ්බජිතේන නුසේ එකක්. ඒ සේවනය කරනවා කියන්නේ ඒ අනුව ජීවත් වීම පිළිපැදීම මෙතන අදහස් කරන්නේ සේවනය කරනවා. ඒක පැවිද්දකු විසින් නොසෙවිය යුතු අනුගමනය නොකළ යුතු පිළි නොපැදිය යුතු ප්‍රතිපදා දෙකක් තිබෙනවා. ඒවා නම් කාමේසු කාම සුඛල්ලි කාම යෝගෝ කාමයන්හි ඒ කාමයන්හි ඇලුණු ඇලි වාසය කිරීම. කාමේසු කියලා කියේ ඒ බහුවචනීය වල කියන්නේ කාම ධර්මයන්හි ඒවා ඊට ඇතුළත් වන්නේ වස්තුකාම කියන. වස්තුකාම කියන්නේ ඒ කාම සංඛ්‍යාත ලෝභයට අරමුණු වන්නා වූ ධර්ම. ඒවාට කියනවා වස්තුකාම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේවා ඒ පංචකාමයෝ වස්තුකාමයි. එපමණක් නෙවෙයි. ඒ ලෝභයට අරමුණු වන තා ධර්ම වස්තුකාම හැටියට දක්වනවා. ඒ යෝචායන් කාමේසු කාම සුකල්ලිකාමී වූ යනේ වස්තුකාමයන්හි ඇලෙන ලෝභයට කියන්නේ ක්ලේශකාමී මම මේ දෙකම පසුගිය දිනෙහි මේ පිනතුන්ට පැහැදිලි කර දුන්නා. ඒ පිළිබඳ වූ විග්‍රහ දෙක දක්වලා. කාමී තීති කාමෝ කාමීය තීති කාමෝ කියන ඒ විග්‍රහ දෙක. කාමී තීති කාමෝ කියන එකෙන් දැක්වෙන්නේ ක්ලේශ කාම, ලෝභය. කාමී තී කියන්නේ කැමති වේ නුයි. කාම නම් කාමී තීති කාමෝ කාමීය තීති කාමෝ කියන්නේ කැමැති වනු ලැබේනු ඒ කාමනම්. එයින් අදහස් කරන්නේ ඒ වස් ක්ලේශ කාමයන්ට අරමුණු වන ධර්ම. ඒවා තමයි වස්තු කාම කියලා කියන්නේ. ඒතර ලෝභයත් ඒ ලෝභයට අරමුණු වන ධර්ම. මෙහි මේ පංචකාම වස්තුන් ගන්නවා. දැන් කාමයන්හි ඇලී ගැලී වාසය කිරීම. කා සතු දෙයක්. කවුරුන් කරන දෙයක් දෙයි කියලා අප සැලකුවොත් අපට ඒකෙහිලාම තේරෙන්නේ මේ ගිහිගෙන් වාසය කරන්නන්ගේ පිළිවෙතේ යයි. ගිහිගෙන් වාසය කරන ඒ අමුදරු පෝෂණය කරන විවාහ ජීවිතයකට ඇතුළත් වී සිටින මේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම පවත්නේ මේ කාමයන්හි ඇලී ගැලී වාසය කිරීමේ කියන කාම සුකල්ලිකාම යෝගය. කාමේසු කාම සුකල්ලිකාම යෝගය. ඒක බුදුරජාණන් වහන්සේ වදාරනවා ප්‍රවෘත්තිකේකු විසින් නොසැදී යුතුය. ප්‍රවෘත්තිකේකු පැවිදි වුණේ ඒ සඳහා නෙවෙයි. ඒ පැවිද්දටපත් වුණේ යම්කිසි කරුණක් සලකා. මොකද ඒ? දිහිගය මුසුදුසු තැනක් තේ සලකා. තමා යමක් බලාපොරොත්තු වන්නේ නම් ඒ බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහා ගිහිගය සුදුසු තැනක් නෙවේ. ඒ නිසා මේ ගිහි කම්කටොළු වලින් අස් වෙලා ඉවත් වෙලා තමා පැවිද්දට පැමිණ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේනු ධර්මය අසලා ඒ ගිහි බඳුන් වලට බැඳී සිටි අය බණ අහලා ඊළඟට පැමිණෙනවා නිගමනයකට. සම්බාධෝ භ්‍රාවාසෝ රජෝපතු අබ්භෝකාසෝ කබ්බජ්ජා නයිදං සුකරං අදාරං අධ්‍යාවසතං ඒකාන්ත පරිසුද්ධං ඒකාන්ත පරිපුන්නං භ්‍රමචර්යං සරිතුං යං නුනාහං කේසමස්තුං වහාරත්වා කාතායාන් වත්තානි අච්ඡාදිත්වා අදාරස්මා අනදාරියං පබ්බජිතු එහෙම අදහස් මේ කියන්නේ සම්බාධෝ භ්‍රාවාසෝ මේ ගිහිගෙයි වාසය බොහොම සම්බාධයි. සම්බාධයි කියන්නේ කම් කටුළු සහිතයි. බොහොම අවහිරයි. ඒකයි සම්බාධෝ ධරාවා. රජෝ පතෝ කියන්නේ මේ කෙලෙස් රජස් නගින මඟක් කෙලෙස් කියන සිත කිලුටු කරන ධර්ම නිරතුරු තම సంతානෙහි උපදින දිනවා මේ දිගෙයි වාසය කරන්නම් තුලා එක්කෝ එක පැත්තකින් ලෝභයට කරුණවන දේවල් ඉදිරිපත් වීම නිසා ලෝභය ඇති වෙනවා රාගය ඇති වෙනවා තවත් පැත්තකින් ඊට ප්‍රතිවිරුද්ධ අරමුණු ඉදිරිපත් වීම හේතු කොටගෙන ද්වේෂය ඇති වෙනවා මේ ලෝභ ද්වේෂ කියන මේ දෙකට බොහෝ තෙයින් ගැටෙන සිතක් ඇතිවයි දිවිගෙයි වාසය කරන්න උන්ගේ වාසය එදින් භාර්යාවගේ කටයුතු තිබෙනවා. ස්වාමි පුරුෂයාගේ කටයුතු තිබෙනවා. දරුවන්ගේ කටයුතු තිබෙනවා. මේක ඒවා. ඒ හැම එකකින්ම අවහිර වෙලා සිටින්නේ දැනට. ගිහි ගෙයි වාසය කරන කෙනෙක්. ඒ තනත්තාට සමාජ විමුක්තිය පිණිස කටයුතු කරන්නට කියා අවස්ථාවක් ලබා ගන්නවා නම් බොහොම අමාරුවෙන් සොයාගන්න. ඒ නිසා තමයි සමහර කෙනෙක් ඒ තමන්ගේ විමුක්තිය ගැන ටිකක් දෙවිය යුතුයි කියලා බණ දහම් අතේ ගමන් කරන විට තවත් කෙනෙකු අහන්නේ ඇයි දරුවන්ගේ වැඩ නැද්ද? ගෙදර වැඩ නැද්ද? කොහොමද ඔවට කාලෝ යොදා ගන්න? ආදි වශයෙන් අහන්නේ. ඒ මොකද එයා ඒ තරම් බැඳිලා ඉන්නේ, පැටලිලා ඉන්නේ. ඒකයි සම්බාධයි කියන්නේ ධාවා. රජෝපත්තු අබ්බෝ කාසෝ පබ්බජ්ජා පැවිද්ද එහෙම බන්ධන එකක්වත් ඇති තැනක් නෙවේ ඒ සියලුම බන්ධනයන්ගෙන් මිදුණු තැන බන්ධන කැඩුණු තැන ඒ නිසා ඒ පැවිද්දටපත් වුණාම පැවිදි ජීවිතය හරියට එලිමහන අහස වගේ කොහේවත් හැපෙන්නට දෙයක් නැති අහස වගේ අබ්බෝ කාස් පබ්බජ්ජා එහෙම කලකා නයිදං සුකරං අගාරං අධ්‍යාවසතං ඒකම්ත පරිසුද්ධං ඒකම්ත පරිපුන්නං ධර්මචර්යං කරිතුං මේ ධර්මචර්යාවෙහි හැතිරෙන්නට ඒකාන්ත පරිසුද්ධං ඒකාන්ත පරිපුන්නං ඒකාන්තයෙන්ම පිරිසුදු වූ ඒකාන්තයෙන්ම සම්පූර්ණ වූ ධර්මචර්යාවයි කියන මේ ශාසන ධර්මචර්යාවෙහි හැසිරීමට දීගෙයි වාසය කිරීම කරමින් නම් නොකල හැකියි කියන එකයි නයිදං සුකරං අගාරං අජ්ජාවසතං ඒකාන්ත පරිපුන්නම් ඒකාන්ත පරිසිද්ධං භක්මචරියම් චරි ඒ නිසා තමයි අදහස් කරන්නේ යම්ුණාහං කේසමස්සුන් වහාරත්වා කාසායානි රත්තානි අච්ඡාදිත්වා අගා අගාරා අනගාරියන් කබ්බජ කබ්බජිතු අදාරස්මා අනගාරියන් පබ්බති. යන් නූනාහං කියන්නේ මම අහං කියන්නේ මම. හිතකේ රැවුණු කපා දමලා කාසායානි වස්ථානි අච්ඡාදිත්වා කියන කතාවන් කසතවන් වස්ත්‍ර හැඳ පුරවා අදාරස්මා දිවිගෙයි අනගාරියන් පබ්බකිති මේ අනගාරික පැවිද්දට පැමිණීම මැනවි හොඳයි සුදුසුයි යයි ඊළඟට පැවිද්දට පැමිණෙන පැවිද්ද කරා යන අත්හැර යන ගිහිගෙය ඉතින් ඒක සාසනික වශයෙන් දක්වන තැන්වල දිනනවා අප්පං වා බුද්ධක්ඛන්දං සහාය මහන්තං වා බෝධක්ඛන්දං සහාය අත්තං වා ඥාති පරිවත්තං පහය මහන්තං වා ඥාති පරිවත්තං පහය ඔය ආදි වශයෙන් ස්වල්ප වූ හෝ මහත් වූ හෝ තමා සම්පතව තිබෙන ඒ ධන ධාන්‍යාදිය අත්හැරලා මහත් වූ හෝ ස්වල්ප වූ හෝ නෑ ත්‍රිස අත්හැරලා මේ හිතකේ දැලි රැවුළු කපා දමලා කතාවන් වස්ත්‍ර හැඳ පොරවාගෙන ඒ පැවිද්දටපත් වෙනවා ඉතින් එහෙම පැවිදි. ඉතින් සාසනික පැවිද්දක් තිබෙනවා. සාසනික පැවිද්දට කලින් තිබුණේ ඒ අසාසනික වෙනත් සාසනවල පැවිදි. ද තාපස ප්‍රවෘජාව කියලා ඒකට කියන්නේ. තාපස පැවිදි. ඉතින් කවරෙක් හෝ පැවිද්දකට පැමිණෙන්නේ පැවිදිවන්නේ මේ ගිහිගේ නුසුදුසු ගලින් තමාගේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට සුදුසු නොවන තරම් ඒ සලකන බැරි. ඒ කියන්නේ ඒකාන්ත පරිපූර්ණං ඒකාන්ත පරිසුද්ධං ධර්මචර්යයන් කරිතු කියන එක කරන්නට බැරි ඒ කියන්නේ. ඒ නිසායි පැවිදි. අනේ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා පැවිද්දෙකු විසින් පැවිදි වුණේ යම් කරුණක් සඳහා ආර්ථයක් සඳහා. ඒබඳු පැවිද්දෙකු විසින් අනුගමනය නොකළ යුතු, පිළි නොපැදිය යුතු, සේවනය නොකළ යුතු අන්ත දෙකක් තිබෙනවා. කාමයන්හි ඇලී ගැලී වාසය කිරීමෙන් කියන ඒ කාමසු කල්ලිකාම යෝගයේ ශරීරයට දැඩි දුක් දීම කෙරෙන අත්තිල මථාම යෝගය කියන මේ දෙක. ඉතින් මේ දෙක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දෙආකාරයක විශේෂණ පද වදාරලා තිබෙනවා. ඒවා මේ තිබෙන පහත් බව නැත්නම් නොමනා බව දැක්වීම සඳහා. ඒ ක්‍රම දෙකේ ඇති නොමනා බව දැක්වීම තමයි. කාම සුඛල්කාම යෝගය ගැන වහන්සේ වදාරන්නේ හීනෝ ගම්මෝ පෝදුජ්ජනිකෝ අනරියෝ අනත්ත සම්හි. හීනයි කියන්නේ ලාමකයි. ගම්මෝ කියන්නේ ග්‍රාම්‍යයි ඒ ගාම්‍ය කියන එකෙන් දැක්වෙන්නේ බොහොම පහත් බවක්. ගාම්‍ය. පෝතිජනිකෝ ප්‍රත්‍යඥයන්ගේ පිළිවෙත. ප්‍රත්‍යඥයන් ඇතුළු කරන දෙයක් සේවනය කරන්න කියන එකයි පෝතිජනික. අනරිය උතුම් දෙයක් උසස් දෙයක් නොවේ. ආර්යයන්ගේ සේවනය කරන ආර්යයෝයයි දක්වන බුද්ධාදී ඒ උතුමන් සේවනය කරන පිළිවෙතක් දෙන්නේ. අනත්ත සංගි. ඒ යහපතක් නොවේ සිදුවන්නේ. අනත්ත සංගිත කියන්නේ න අත්ත සංහිතෝ අර්ථය පිණිස පවත්නා එකක් යහපත පිණිස පවත්නා එකක් නොවේ කියන්නේ. මේ අනර්ථය ගෙන දෙන එකක් කියන එකයි අනත්ත සංහිතෝ. ඒ කාම සුකල්ලි කාම යෝගය. දැන් පැවිද්දකෝ ඒ ක්‍රමය ඒ පිළිවෙත අනුගමනය කළොත් සමාජයේ පැවිදි වීම නිෂ්ඵල දෙයක් වෙනවා. කිසිදු වැඩක් නැති පැවිද්දා තමා පිරිහි අන්තයටම පිරිහෙනවා. ඉනිසා තමන්ට අර්ථයක් සිදුවන දෙයක් යහපතක් සිදුවන දෙයක් නෙවෙයි අනර්ථයක් සිදු කරන දෙයක් වෙනවා. ඒ කාමසු කල්ලි කාමී යෝගෙහි යෙදීගෙන ඊළඟට ඒ කාලේ බොහෝ සෞසම් පිළිගෙන තිබුණේ සතක් ලබන්නට නම් ශරීරයට දැඩිතේ දුක් දීලයි ලබන්නට ඕන. දුකෙන්මයි සැපක් ලබත හැක්කේ කියන එකයි ඔවුන් පිළිගන්නේ. ඒ පිළිගැනීම තවත් කරුණක් නිසා ඔවුන් සදින් පිටට ගෙන තිබෙනවා. ඔවුන් සැලකුවේ ඒ විදිහේ පිළිවෙතකින් ශරීරයට දැඩි දුක් දීමේ පිළිවෙතකින් පුරාණ කර්ම වලට ඒ දුක් විපාක විඳලා ඒව අවසන් කරනවා අලුත් කර්ම රැස් කරන්නේ නැtei කියලා. ඒ වැරදි දෘෂ්ටියක පිහිටා ඔවුන්ගේ ඒ විදිහේ ඒ ශරීරයට දැඩි දුක් දීමේ පිළිවෙත අනුගමනය කරනවා. ඒ පිළිවෙත අපේ බෝධිසත්ව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීම වශයෙන් පිළිපැත්තා. ඒ උන්වහන්සේ වදාරන්නේ නැහැ අර කාම සුඛල්ලි කාම යෝගය තරම් පහත් කොට වදාරන්නේ නැහැ. හීනෝ ගම්මෝ කෝතු ජනිකෝ කියන ඒ වචන තුන වහන්සේ අත්තිල මථාම යෝගයේ දැක්වීම සඳහා එය පිළිබඳ විස්තර කිරීම සඳහා ඒිට විශේෂණ වශයෙන් යොදා ගන්න. උන්වහන්සේ වදාළේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ දුක්ඛෝ කියන්නේ දුක් පිළිවෙතක්. ඒ මොකද ඒ යත්තකිල මථාන යෝගය පිළිපදනා වූ අනුගමනය කළේ කොයි විදිහකින් හෝ ශරීරයට දුක් දීම. ඔවුන් අතරින් සමහරෙක් ඇන ගහපු ඇන උඩට ඇනවල මේ මේ මුවාත පිළෙන නැත්නම් ඒ කැපෙන ඇනෙන පැත්ත උඩට පිළෙනසේ කවි කරන ලද ඇඳ වල්වල නිදා ගන්න. ඒකට නිදා ගන්න ඇන උඩ. ඇන ඒ ශරීරයට දුක් වීම තමයි. පංච තාපයෙන් ශරීරය කැවුවා. ගිනිමැලයක් වටේම අවුලුවාගෙන තමා මේ මැඩපවි මධ්‍යාත්මයේදී ශරීරයේ තැවුවා කුමක් සඳහාද කෙලෙස් තැවීම සඳහා ඇතන් අය ඉතා සීත කාලෙහිදී ඉතාම සීත කාලෙහිදී හිමිදිරි පාන්දර ගංගාවකට ගිහින් ඔවුන් බොහෝ විට සැලකූ සුද්ධ ගංගායි කියන තැන්වලට ගිහින් දෙල්ල දක්වා ගියේ ජීවාගෙන කෙලෙස් සෝදා හැරියා. ඔවුන් කෙලෙස් සෝදා හැරීම සඳහායි ඒ පිළිවෙත ඔවුන් අනුගමනය කළේ. ඔවුන් ওই විදිහේ ශරීරයට දුක් දෙන. තව අජ සීල, ගෝ සීල, කුක්කුර සීල ආදි වශයෙන් දැක්වෙන ගොනිකු වගේ ජීවත් වීම, නුවකු වගේ ජීවත් වීම, බල්ලෙකු වගේ ජීවත් වීම, ඒ විදිහට ආහාර පාන ගැනීම ආදී ඒ ඒ විදිහට ක්‍රියා කරනවා. වෙනකක් තබා වැටකිලි කැටකිලි කිරීම පවා ඒ Taman අනුගමනය කළ ඒ ඒ සීලය වෘතයට අනුවයි පැවැත්ම. ඒ සතාගේ පිළිවෙලටයි ඒවා පවා කරනවා. අන්න එහෙම ශරීරයට දැඩි දුක් දුන්නා. පවත්තපල භෝජී කියන ගසකින් වැඩෙන වැටෙන ගෙඩියක් පමණක් කාලා ජීවත් වෙන. ආහාර බොහෝ සෙයින් වර්ජනය කරන ඒ විදිහේ පිළිවෙත් අනුගමනය කළා. මෙන්න මේ ක්‍රමය ගැන බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒක හීන ග්‍රාම්‍ය පොදුජනික කියන වචන වලින් විශේෂණ කරන්නේ නැතුව එයින් ශරීරයට දැඩි දුක් ලැබෙන නිසා ඒක දුක්ඛ ප්‍රතිපදාවක් බවම දැක්වීමට දුක්ඛෝ කියන වචනේ පාවිච්චි. ශරීරයට දුක් දීමක් කියලා. දුක්ඛෝ. අනරියෝ ආර්ය වූ ඒ බුද්ධ ආදී උතුමන් අනුගමනය කරන පිළිවෙතක් නොවේ. ඒ නිසා අනරියෝ උතුම් එකක්. අනත්ත සංහිත. ඒ පිළිපදනා තැනත්තාට එයින් අර්ථයක් නෙවෙයි සිදුවන්නේ. එය අනර්ථයක් ගෙන දෙන එක. අනර්ථ සංකල්ප. ඒ නිසා මේ දෙකම වර්ජනය කරන්නට මේ දෙක ද නොපැමිණ ඒ දෙක ආශ්‍රය නොකොට ඒ අනුව නොපිලිපැද පැවිද්දකු විසින් පිළිපැදිය යුතු ප්‍රතිපදාව උන්වහන්සේ ඊළඟට වදාළා ඒතේතේ භික්කවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා බුදුරජාණන් වහන්සේ අභිසම්බුද්ධා තමන් වහන්සේගේ නුවණින් අවබෝධ කොට වදාළ මධ්‍යම ප්‍රතිපදාව ගැනයි වහන්සේ ඉස්සේ වදාරා ඒතේතේ භික්කවේ උභෝ අන්තේ අනුපගම්ම මහණෙනි මේ කියන ලද අන්ත දෙකට නොපැමිණ මධ්‍යමා ප්‍රතිපදා මධ්‍යම ප්‍රතිපදාව එතකොට කාම සුඛල්ලි කාම යෝගයේ කියන ශරීරයට ශරීරය සතප්පවන කාමයන්ගෙන් ශරීරය සතප්පවන ඒ පිළිවෙතද අනුගමනය නොකොට ශරීරයට දැඩි දුක් දෙන අත්තිකිල මතාවිලෝකයටද නොවැටි ඒ දෙක අතරේ පවත්නා මධ්‍යම ප්‍රතිපදාවයි තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් දැන වදාලා අභිසම්බුද්ධා ඒ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව උන්වහන්සේ වදාරන විශේෂණ තමා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සංවත්තති කියන වචනය එන්නේ පිනිත පවතී කියන එක. එයින් අදහස් කරන්නේ ඒ යම් යම් දෙයක් මෙයින් ලබා දෙයි කියන එක. මේ පිනිත හේතු වෙයි කියන එක. දැන් මේ මධ්‍යම ප්‍රතිපදාව චක්කු කරණී වචන වශයෙන් ගත්තම චක්කු කියන්නේ ඇස කරණී චක්කු කරණී කියන්නේ ඇස ගෙන දෙන නැත්නම් ඇස ඇති කරන දෙයක් චක්කු කරණී මොකක්ද ඇස නුවණ නැමැති ඇස නුවණ නැමැති ඇස එනිසා ඒ නුවණ නැමැති ඇස කෙනෙකුන් ලබා ගන්නට නම් අනුගමනය කළ යුතු පිළිපැදිය යුතු ප්‍රතිපදාව කාම සුඛල්කාම යෝගයවත් නොව අත්තිකිල මතාම යෝගයවත් නොවේ මධ්‍යම ප්‍රතිපදා මධ්‍යමා ප්‍රතිපදා චක්කු කරණ ඒ ඒ චක්කු කියන වචනේ වදාරන්නේ වහන්සේ චක්කු කියන ඇසින් කරන දැකීම දර්ශනය ඒ වගේ මේ මේ පිළිපෙතෙහි පිළිපදන තැනත්තා බලාපොරොත්තු වන දැකීමක් තිබෙනවා. මොකක්ද දකින්නට ඕන කරන්නේ? සත්‍යය දැකීම. ඇත්ත දැකීම. ඒ ඇත්ත සතරක් හැටියටයි දක්වන්නේ. ඇත්ත සතරක් මිසක ඊට වැඩි නෑ. සත්‍යය කියන එක ඒ සත්‍යයේ එක එක ආකාරයි සත්‍ය. සමහර සත්‍ය වෙන අවස්ථා තිබෙනවා ඒ සත්‍ය තවත් සත්‍යයක් හා ගැටා බලන විට අසත්‍යයක් වෙනවා. එහෙම සත්‍ය යම් තිබෙනවා මේ සත්‍යය නම් ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය කියන්නේ ඊට වඩා උසස් තවත් සත්‍යයක් නැහැ. උසස්ම සත්‍ය සතර. දුකක් දුක ඇතිවීමේ හේතුවක් නිවනක් නිවනට මඟක්. මෙන්න මේ සත්‍යයන් දැකීම කළ යුතුය. ඒ සත්‍ය දර්ශනය ලබා දෙන්නේ මොන පිළිවෙතක පිළිපැද්දොත්ද? මධ්‍යම ප්‍රතිපදාවෙහි පිළිපැද. ඒ මධ්‍යම ප්‍රතිපදාවෙහි නොපිළිපැද වෙන කොයි අන්තයකට වෙන මොන විදිහකට පිළිපැද්දා කෙනෙකු කවදාවත් ඒ සත්‍ය සතර දකින්නේ නැහැ නුවණින් දකින්නේ නැහැ නුවණට ඒ ඒ නුවණ ඒ තැනට උපදවා ගන්නට බෑ ඒ නිසා තමයි වෙනත් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ වදාළේ යම් ශාසනයකදී මේ මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත ආර්ය ශ්‍රාන්තික මාර්ගය නැත්තේද ඒ ශාසනයෙහි ශ්‍රමණයෝ නැතක යම් ශාසනයෙහි ආර්ය ශ්‍රාන්තික මාර්ගය ඇත්තේ නම් ඒ ශාසනයෙහි ශ්‍රමණයෝ ඇත. ඒ වදාළා සුභක්ය මේ මාගේ ශාස්ත්‍රණයෙහි ආරිෂ්ඨානික මාර්ගය ඇත්තේය. එබැවින් මේ ශාසනයෙහිම පළමුවෙනි ශ්‍රමණයාත් ඇත්තේය, දෙවෙනි ශ්‍රමණයාත් ඇත්තේය, තුන්වෙනි ශ්‍රමණයාත් ඇත්තේය, හතරවෙනි ශ්‍රමණයාත් ඇත්තේය. අන්‍ය භාවයෝ ඒ ශ්‍රමණයෝය කියන අයගෙන් හිත්‍ය ශ්‍රමණයෝ ඒ ශාසනවල නැtei කියන එකයි මම වදාළේ. අනේ ශ්‍රමණ කියන ඒ කෙලෙස් සංසිඳවන භ්‍රමණයක් සෝවාන් සකදාගාමි අනාගාමි අරහන් කියන ඒ සතර මාර්ග ඥානයන් උපදවා ගැනීම කළ හැකි වන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාවෙහි පිළිපද. ඒ ඒ පිළිපදනා මධ්‍යම ප්‍රතිපදාව නිසා එහි එයි ලැබෙන ප්‍රතිඵලය හැටියට පළමුවෙන්ම උපදනා වූ නුවණ ලෝකෝත්තර නුවණ තමා සෝතාපට්ටි මග්ග ඥානය. ඒ සෝතාපට්ටි මග්ග ඥානයට දස්සන කියන නමකුත් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. දස්සනේන පහතබ්බා ධම්මා භාවනාය පහතබ්බා ධම්මා මේක දස්සනේන භාවනාය පහතබ්බා ධම්මා යමෙන් අභිධර්මයේ එන ඒ ත්‍රික මාත්‍රිකාවල එන දස්සනත් ත්‍රිකෙන්ති දස්සනේන පහතබ්බා ධර්මා යමෙන් මහන්ස වදාළේ දස්සනයයි කියනු ලබන සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයෝ අත්තාහ කියන සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම. එතන සෝවාන් මාර්ගයට දස්සන කියලා නම මහන්ස වදාළේ. මක්තිසාද චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් නිර්වාණය. පළමු වරට ලෝකෝත්තර නුවණින් දක්නා අවස්ථාව එයයි. ඒ නිසා ඒක ඒ දැකීම කියන නුවණින් දැකීම සිදු කරන නිසා ඒ නුවණට චක්කු කියන නමද උන්වහන්සේ වදාළා. චක්කු. ඒක ධම්ම චක්කු කියලා උන්වහන්සේ වදාළා. මේ ධම්ම චක්කුස තමයි ඇති කරන්නේ චක්කු කර්මී කියන්නේ. ඒ චක්කු කර්මී කියන එකෙන් වන්නේ පින්සක් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැනගන්නා නුවණ උපදවාලයි කියන එකයි චක්කුප්පන්න. ඒ පිළිබඳවම වේ වචනය. වේ වචනේ කියන්නේ තවත් වචනයක් තමා ඥානකරණී කියන්නේ. අතුවාව කියන්නේ එහෙමයි. සමේව වේ වචනං ඒ චක්කු කියන නුවණට තවත් වචනයක් ඥාන කියන්නේ ඔබ ඥානයමයි චක්කු කියන එකෙන් දැක්කේ නේ. මේ ඥාන කියන එකෙන් දැක්කේනේද චක්කු කියන නියමයි. චක්කු කරණි ඥාන කරණි. ඒ ඇස නුවණැස ලබා දෙවන නුව තනස උපදවන ප්‍රඥාව උපදවන නුවණ උපදවන ඒ මධ්‍යම ප්‍රතිපදාවෙන් පිළිපැදීම හේතු කොටගෙන සිදුවන තවත් දෙයක් කුමක්ද? උපසමාය කියලා කියනවා. උපසම කියන්නේ කෙලතුන් සංසුඳ වීම කියන එක. ඒ කෙලතුන් සංසුඳ වීමයි කියන්නේ කුමක්ද කියලා බලන්න. සංසුඳ වීම. ඒ සංසිඳීම පස්සාකාරයකින් දක්වා තිබේ. ඒවට ප්‍රහාණ කියලා කියනවා. උපසම තදංග විස්කම්භන සම්ඡේද පටිපස්සද්ධි නිස්තරණ යා දැක්වෙන තදංග පහාර විස්කම්භන පහාර සම්ඡේද පහාර පටිපස්සද්ධි පහාර නිස්තරණ පහාන කියා. අව ඒ පහතම විවේක කියන වචනයක් යොදලා තිබෙනවා. සදංග විවේක, නිෂ්කම්බන විවේක, සමුච්ඡේද විවේක, පටිච්චසමුප්පාද විවේක, නිස්සරණ විවේක. එහෙමත් දක්වලා. ඒ උපසමයේ තියෙන එකෙන් සංසිඳ වීමයි කියලා දක්වන්නේ. ඒ සංසිඳ වීමයි කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද? කෙලෙසුන් දුරු කිරීම. කෙලෙස් දුරු කිරීම. ඒ දුරු කිරීම මේ මධ්‍යම ප්‍රතිපදාව වැඩිම නිසා සිදු වෙනවා. කොහොමද වන්නේ? මධ්‍යම ප්‍රතිපදාවේ යෙදෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ ඒ පිළිවෙතෙහි හැසිරීමනේ. ඒ පිළිවෙතෙහි යෙදීම. එතකොට ඒ පිළිවෙතෙහි යෙදීම දැන් අපි යම් කිසි පිළිවෙතක යෙදෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ අනුව කටයුතු කිරීමක්. එහෙම කටයුතු කරන්නට අපට හැක්කේ මේ අපේ හිතපතන් පාදාන්තයේ විහිදී පවත්නා අවටින් වාතයෙන් පිරිසිඳෙන මේ ශරීරයක් ඒ ශරීරය ඇසුරු කොට තිබෙන හිත හා චෛතසිකක් කියන මේවායි ඒව කරන්නට වන්නේ යම්කිසි වැරදි පිළිවෙතක යෙදීම හෝ හොඳ පිළිවෙතක යෙදීම හෝ යමෙක් කරනවා නම් ඒ කරන්නේ Taman ඒ පිළිවෙතෙහි යෙදීම සඳහා යොදා ගන්න දොරටු තුන. ඒ තුන තමයි කය වචන සිත මෙන්න මේ කය වචන සිත කියන තුන් දොර. කය වචන සිත කියන තුන් දොර තමා මේ මධ්‍යම ප්‍රතිපදාවෙහි යොදවන්නට පිළිගන්නේ. නැත්නම් මේ මධ්‍යම ප්‍රතිපදාව අනුව පිළිපැදීම් වශයෙන් පවත්වන්නට තිබෙන්නේ මොනවද? මේ ත්‍රිවිධ ద్వාරය තුන් දොර. එදින මේ තුන් දොරෙහි පවත්වන තුන් දොරෙන් වඩන අපි මේ මධ්‍යම ප්‍රතිපදාව ගැන කියන්නේ මහන් ඊළඟට වදාරනවා ඒ වැඩි යුතුයි. ඒ වඩන්නේ මේ ත්‍රිවිධ ద్వාරයෙන් වඩනවා කියන්නේ ඒක දියුණු කරන. ඒ ප්‍රතිපදාව දියුණු කරන. ඒ දියුණු කරනවා කියන්නේ ප්‍රතිපදාව දියුණු කර. සීලයටයි අතුලක් වන්නේ. සීල ශික්ෂාවට අතුලක් වෙනවා. මේ සීල ශික්ෂාව පුරණ තැනත්තා වඩන තැනත්තා දියුණු කරන තැනත්තා මොනවද කරන්නේ? දියුණු කරනවා කියලා මොකක්ද කරන්නේ? කයින් සිදුවන යම් වැරදි දේ නම් කායද්්වාරයේ ඒ වායින් වලකිනවා. වාග්්වාරයෙන් සිදුවන යම් වැරදි වේ නම් ඒ වායින් වලකිනවා. Tamange ආජීවය සඳහා කරන වැරදි පිළේ නම් ඒ වැරදි වලින් වලකිනවා. කියන්නේ වැරදි ජීවිතාවකින් ජීවත් වන්නේ නැහැ. වැරදි ජීවිතාවක් ගෙන යන්නේ නැහැ. ඒක වලකිනවා. ඒ සීලයෙන් කරන වැඩ. ඉතින් ඒවා කරන්නේ මේ කය වචන කියන ద్వාර දෙකකින්. සිතේ අසම්බන්ධයක් නැහැ. සිතත් සම්බන්ධයි ඒක. නමුත් මේ දෙකෙනුයි ඒක රැකෙන්නේ කියන්නේ. කාය වචන දෙක. ඒ කායද්්වාර වාග්්වාරෙහි පිරිසුදු බව ඒ සීලය නිසා වෙනවා. ඇති වෙනවා. කාය පිරිසුදුයි වචනයත් පිරිසුදුයි සමා සීල රත්නා බැරි. සීල ශික්ෂාවේ යෙදෙන බැරි. නැත්නම් ආර්ය ශ්‍රාමික මාර්ගයේ දැක්වෙන මධ්‍යම ප්‍රතිපදාවේ ඉගෙනගෙන අංග තුනක් වැඩි වීම නිසා ඊළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග තුන සමාධි ඛණ්ඩයට සමාධි ශික්ෂාවටයි ඇතුළත් කරන්නේ සමාධි ශික්ෂාවේ කියන්නේ සිත නීවරණ ධර්මයන්ගෙන් කෙලෙපෙන්නට ඉඩ නොහැර ඒ නීවරණයන් දුරු කරමින් චිත්ත සමාධිය උපදවා ගැනීම. ඒ චිත්ත සමාධිය උපදවාගෙන එමගින් සිතින් කෙරෙන වැරදි වලින් ආරක්ෂා වෙන. ඒවා කරන්නේ නැතුව රැකෙනවා තමයි. සිතින් කෙරෙන වැරදි හැටියට තිබෙනවානේ. මනෝද්වාරයෙන් සිදුවන වැරදි අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදික්ඛි අභිජ්ජා කියන්නේ දැඩි ලෝභය විෂම ලෝභය අභිජ්ජා ඒක ලෝභයමනේ ඉතින් ඒ අභිජ්ජා කියන මේ අන්‍යයන් සම්පක දේවලට කරන ආශාව ඒවා තමන්පත් වේවා කියලා කරන ප්‍රාර්ථනය ඒ ලෝභයෙන් නිසු ප්‍රාර්ථනය අභිජ්ජා ඒ අවිද්‍යාව උපදිනවා දැන් නීවරණ කියන කාමච්ඡන්ද නීවරණය දුරු කරපු సంతානය. ඒ කාමච්ඡන්දය දුරු කළා නම් ධ්‍යාන බලයෙන්, සමාධි බලයෙන්, ඒ සමාධි බලය තමා තුල පවතින තෙක් ඒතනත්තා අන්‍යයන්ගේ දේවල් පිළිබඳ වූ ඒ අවිද්‍යාව උපදවා ගන්නෙ නැහැ. ඒ වගේම තමන්ට විරුද්ධ කෙනෙක්ගේ විනාශය ඒතනත්තා කරනවා නේද? අනුන් නැසේවා වනිසේවා කියන එකනේ ව්‍යාපාදේ කියන්නේ. සමාධියට ඉදිරා ප්‍රතිපක්ෂ එකක්. එහෙම සිද්ද එකනටාට උපදින්නේ නැහැ. නැත්තේ Taman සමාධිමත් සිතක් ඇති කරගත්තා මේ සමාධි ශික්ෂාවේ පිළිපැද. නැත්නම් ආර්ය ශ්‍රාන්තික මාර්ගෙහි එන ඒ සමාධි පාක්ෂික අංග තම సంతානෙහි උපදවාගෙන වඩලා. ඊළඟට ප්‍රඥා ශික්ෂාව කියන කොටසට ප්‍රඥා ස්කන්ධය කියන එකට ඇතුළත් වෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක. සම්මා සංකප්ප කියන්නේ නික්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියන මේ තුන. ඒ සම්මා දිට්ඨියට ඇතුළත් වෙනවා పూర్ව භාගයේහි කම්මස්සගත සම්මාදිට්ඨිය සත්‍යාවිලෝමික සම්මාදිට්ඨිය උත්තර භාගයේදී චතු සත්‍ය සම්මාදිට්ඨිය දැන් పూర్ව භාගයේදී මෙහිත්ෙන්නේ ඒ සඳහා ගන්නට තියෙන්නේ ඒ ලෞකික වූ සම්‍යක් දෘෂ්ටිය ලෞකික වූ සම්‍යක් දෘෂ්ටිය ලෞකික සම්‍යක් සංකල්පය එයින් කුමක්ද කරන්නේ නුවණයි කියන්නේ ප්‍රඥාවයි කියන්නේ ඇති සැටි දැන ගැනීම. යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා. ඇති සැටි ගැනීම. ඇති සැටිය යමක ඇති සැටිය කියන එක කෙනෙකුට දැන ගැනීම අමාරු. ඒ අමාරු වන්නේ ඒක නැත්තම් මේ බාහිර යමකින් දැහිලා සිටින්නේ. ඒ බාහිර පෙනීම දැකීම හේතු කොටගෙන තමා මුලාවකටපත් වෙනවා. ඒ නිසා එහි තිබෙන තමන්ට දක්නට ලැබෙන, අසන්නට ලැබෙන ආදි වශයෙන් මේ ඉන්ද්‍රියයන්ට ගොදුරු වන අරමුණු පිළිබඳව ඒවායේ තිබෙන යථා තත්වය ඇතිතතු වශයෙන් ගැනීම නෙවෙයි. ඔහුට පුරුදු පුරුදුව තිබෙන්නේ ඒ මතු පිටට රැවටිලා ඒ අනුසාරයෙන් යමක් සලකා ගැනීම. ඒ නිසා තමයි අපට ඇති වෙනවා යමක් දුක කල්හි ඒ දේ පිළිබඳව කතා කරන කල්හි අනිත්‍ය නිත්‍ය සංඥාව ඇති. අනිත්‍ය වූ දෙයක් පිළිබඳව නිත්‍යයි කියන හැඟීමක් ඇති වෙනවා. දුක් වූ දෙයක් පිළිබඳව සැපයි කියන හැඟීමක් ඇති වෙනවා. අනාත්ම වූ දෙයක් පිළිබඳව ආත්මය කියන හැඟීමක් ඇත. ඒ ඇතිවන්නේ අප තුල පවත්නා වූ මේ ඇතිතතු දැන ගැනීමට ඉඩ නොහරින අවිද්‍යාව ප්‍රධාන කොට ඇති මේ ක්ලේශයන් නිසා. ඒ නිසා මොකද්ද කළ යුතු කියලා? ඒ ඇති සැටි වටහා ගැනීමට අවබෝධ කර ගැනීමට බාධකව පවත්නා ඒ අවිද්‍යාව ප්‍රධාන කොට ඇති ක්ලේශ ධර්මයන් කිසි දැකීම සඳහා තමාගේ රැවටි සිටින දේවල් පිළිබඳ ඇති තතු දක්නා නුවණ උපදවා ගන්නට ඕන. ඇති සැටියේ පෙනෙන නුවණ. දැන් තමන් ඉදිරියේ තිබෙන යම් කිසි වස්තුවක්. ඒකේ තිබෙන්නේ එහි පුරවා තිබෙනවා පරම දුර්ගන්ධය හමන. ඊටාම පිළිකුල් කටයුතු කිසිදු වටිනාකමක් නැති දෙයක් ඒක තැන්පත් කරලා තියෙනවා. නමුත් මේ පුද්ගලයාව රැවටීම සඳහා මේ මතු පිට බොහොම අලංකාර කරලා තියෙනවා. මේ දේවල් ගාලා අලංකාර කරලා මෙන්න මේ අලංකාරයට රැවටිලා මේ දැනත්තා මේකේ තමා සංසක කරගන්නට සමහර විටක ඕනෑම මුදලක් හෝ ගෙවන්නට ලෑස්ති වෙනවා. අන්න ඒ වගේ தত্ত্বය එකයි මේ ප්‍රත්‍යඥා සිටින්නේ. ප්‍රත්‍යඥාගේ தত্ত্বය එකයි. ඔහු මහා මුලාවක වැටලා සිටිනවා. සාල මුලාව. මේ කම් වෙන එකක් පිළිබඳව නෙමෙයි මේ මුලාව පවතින්නේ. මේ මමයේ කියන තමාගේ මේ ස්කන්ධ පංචකය පිළිබඳවමයි මේ මුලාව ඔහුට ඇතිව තියෙන්නේ. මේ ස්කන්ධයන් ස්කන්ධ වශයෙන්, ඒ වගේම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැකිය නොහෙන බව හේතු කොටගෙන මේ මුලාව පවතී. ඒ මුලාව තිබෙන තුරු නියම නුවණ ඒ නුවණ කියන එක එක එක තරහ පිරමින් කියන්නේ ඒ ලෝකෝත්තර නුවණක් උපදවා ගැනීම නම් කොහොමදවත් කරන්නට බෑ. ඒ ලෝකෝත්තර නුවණ උපදවා ගන්නට බලාපොරොත්තු වන තැනැත්තකු විශේෂ කළ යුතුව තිබෙන්නේ අර මුලදී සඳහන් කළ සීල පාක්ෂික මධ්‍යම ප්‍රතිපදාවේ වෙන අංගයන්ද සමාධි පාක්ෂික අනිත් අංග තුනද බඩමින් ඇති කරගත්ත චිත්ත සමාධිය පාදක කරගෙන මේ ඇතිපත්තු දැනගැනීමේ නුවණ උපදවා ගැනීම සඳහා වූ ව්‍යායාමෙහි යෙදීම. ඒ කියන්නේ ඒ උත්සාහයෙන් ඒ කාර්යයෙහි යෙදීම. ඒ තමයි විපස්සනා භාවනා කියන නමින් දක්වන්නේ. අනේ භාවනාවෙහි යෙදීම. එහෙම කරන විට එතනස්සාට තමා මුලදී රැවටී සිටි මේ ස්කන්ධ පංචකය පිළිබඳ ඇති සතු අනාවරණය වෙනවා. අනාවරණය වෙනවා කියන්නේ දැහිලා තිබිච්ච එකක් Tamanට ඇරෙනවා. ඇතිපත් වෙනවා. කඩතුරාව ඉවත් වෙනවා. අන්න ඒ ඒ නුවණ තමා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ දෙක ඒ නුවණට ඇතුළත් කොට ප්‍රඥා ශික්ෂාවට ඇතුළත් කොට දක්වන. දැන් එහෙම නිසා මධ්‍යම ප්‍රතිපදාවයි කියන කාමසුඛල්ලිකාන් යෝගං අත්තිකිල මතාන යෝග කියන මේ අන්ත දෙකට නොවැදෙන නදුම් පිළිවෙතයි කියා දක්වන මේ මධ්‍යම ප්‍රතිපදාවෙහි පිළිපද මිස කිසිවකුට මේ ඇත්ත අනාවරණය කරගන්නට කවදාවත් ලැබෙන්නේ නැහැ. පිළිපදනා තැනැත්තෙකුටම පමණයි එය අනාවරණය කරගත හැකි වන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඒ මේ වදාරන දේ ඒක සිංහ නාදයක් ශ්‍රේෂ්ඨ නාදයක් වහන්සේගේ මේ දෙපිළිවෙතම කාම සුඛල්ලිකාම යෝග අත්තිල මථාම යෝග කියන මේ දෙකම තමා බලාපොරොත්තු වන විමුක්තියක් නම් ලබා දෙන්නේ නැහැ වෙන වෙන තැන්වලට සමුනවන්නට පුළුවන් ඒවා. නමුත් විමුක්තිය කියන මේ සංසාරයේ නිදහසක් කවදාවත් ලබන්නට බෑ. කොයිතරම් කාලයක් ඒ පිළිවෙත් දෙකෙහි කෙනෙක් යෙදුණා. ඒ නිසා වහන්සේ ගවයෙකු හැටියට ජීවත් වෙන කෙනෙක් ඇවිත් සමාජයේ මේ පිළිවෙත හේතු කොටගෙන සමාජයේ ආයති භවයේ කෙබඳුද වහාටද යන්නේ කියලා අහුවම මහත් වදාළා. ගොනෙකු වගේ ජීවත් වෙන හේතුවෙන් ඔබ යන්නේ ගොනුන් අතරතේ කියලා උපදින්නට. දැන් ගොනෙක් වෙලා උපදින්නට. බල්ලා හැටියට ජීවත් වෙන එක්කෙනාට කිව්වෙත් බල්ලේ කියලායි උපදින්නේ. ඉතින් එහෙම මිසක ඒ තත්වයන්ට පමුණුවනවා මිසක ඔවුන් හිතන විමුක්තියක් එමගින් ලබන්නට බෑ. මක්නිසාද? ඒ වැරදි පිළිවෙතක්. ඒ වැරදි පිළිවෙතේ ඔවුන් යෙදෙන්නේ ඇයි? බලුවොත් ඒකටයි කියන්නේ පිළිදෙන්නේ නිදුනුතුන් ධම්ම පටිච්චසමුප්පාදාංගෙහි මුලවීම කියන අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා එනවනේ. යථාපි නාම ජක්ඛන්‍தோ නරු අපරිනායකෝ ඒකදායාති මග්ගේන කුම්මග්ගේන අපිච්චේකදා සංසාරේ සංතරං බාලෝ කථා අපරිනායකෝ කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං පිටේකදා කියලා එන්නේ ඒ හරියට ඇස් දෙකම නොපෙනෙන තනත්තෙකුට කනවැල අල්ලන්නට මඟ කියා දෙන්නට උපකාර කරන කෙනෙකු නැති කල්හි ඒ තනත්තා ඇතම් විටක හරි මඟක් යනවා. ඇතම් විටක වැරදි මඟක් යනවා. ඒ වගේ මේ සංසාරෙහි පරිසරන ප්‍රත්‍යඥ සංඛ්‍යාත වූ බාලයක්. එතන ප්‍රත්‍යඥයාටයි බාලයා කියන්නේ. සංසාරේ සංතරං බාල. නරෝ අපරිනායකෝ ඔහුටද මේ මඟ තියාගෙන කෙනෙකු නැති කල්හි ඒතනත්තාව කරෝති ඒකදා පුඤ්ඤං. නැතම් අවස්ථාවලදී වෙන කවුරුත් කියලා නෙවෙයි Tamangeම උවමනාවෙන් පින්ද කරනවා. අන්‍යයන්ට උපකාර කිරීම ආදී වශයෙන් කරන යම තමා අනබොන දේව්වත් අනුන්ට දීලා කැම දීම කරන එහෙම පින්ද කරනවා. නැතම් විට පෞද කරනවා. අපරිණාමයි. Tamanට කරුණ කියා දෙන්නට නායකයෙක් බුදු කෙනෙකු වැනි කෙනෙකු නැති බැහැ. නමුත් එහෙම අවස්ථාවක් ඇති වූ කල්හි ඒ ශ්‍රද්ධාවෙන් පිහිටා බුදුරජාණන් වහන්සේගේ ඒ ඉගැන්වීම පිළිගෙන ඒ අනුව පිළිපැදීමට බලවත් අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ අය ගිහි දේවා පැවිදි දේවා තමාට තමාම යෝ තේරුම්ගෙන තිබෙන තමාම සමාජයේ යහපත සඳහා මෙය අවශ්‍යයි කියා පිළිගත් බැරි තමා රත්නා වූ සීලය තා උසස් සම්දෙනින් රැකේ. ඒක ජීවිතයට වඩා උසස් තැනක් දීලා රකින්නවා ඒ කියන්නේ. ජීවිතය කියන එක කාටවත් බෑ මෙතෙක් කල්ල පවතින්නේ කියලා නියමයෙන් කියන්නේ. කුයි වේගයේ හෝ නැතිවන්නට පුළුවන්. එබඳු ජීවිතයක් කෙනෙකුට ලැබී නැතිව ගියාට ඒ තනත්තා නැවත නැවත ජීවිත ලබා ලැබීමට හේතු වන ඒ කෙලෙස් කියන ඒ ධර්මත් ඒ වගේම කර්මත් කියන ඒ මේවා ඉගෙන බැරි නැවත නැවතත් උපදිනවා ඒ නිසා මරණය නැවත නූපදන ආකාරයෙන් සිදු නොවන දෙයක් බැරි මරණ එක ගැන නෙවෙයි තරම්ම සැලකිය යුතු වන්නේ. නැවත උපදිනවද? නැල්ල උපදින්නේ කොහිද? උපදින්නේ. බොහෝ කලක් ජීවත් වීමේ බලාපොරොත්තුෙන් තමා විසින් රැකිය යුතු සිල්. ඒ අවස්ථාවලදී කඩා බිඳ දමලා සිදු කරගන්නා පාප කර්මයන් හේතු කොටගෙන මරණාසන්න අවස්ථාවේදී එය ඉදිරිපත් වුණොත් තමා කොයිතරම් බලාපොරොත්තුව සිටියත් දෙව්ලෝ මිනිස්ලෝ බොහෝම හොඳ තැනක සැප සම්පත් ඇතිව උපදින්නේ නැහැ කියන මේම අදිස්ථානයක් ඇති කරගෙන සිටියත් තමා කරන ලද පාප කර්මයක් ඉදිරිපත් වුණොත් මරණාසන්න අවස්ථාවේදී නිර්යාදී සතර අපායන්ගෙන් යම් කිසි තැනකට පැමිණෙන්නට සිදුවන්නේ. ඒ නිසා ඒ රත්නා සීලය ජීවිතයේ ගැන නොසලකා රකින්නටයි කෙනෙක් අදිෂ්ඨාන කරගන්නට ඉඩ. ජීවිතයේ ගියත් මේ සීලය නොකඩ කරමු. එහෙම තමයි භික්ෂුන් වහන්සේ ඉතර අපේ මේ ලංකාවේම වාසය කරපු ගිහියනුත් සීල් රැකලා තියෙනවා. එහෙම නැතුව ඕන වෙලාවක මේක අඳුම් මාරු කරනවා වගේ මේ දැන් රක්ෂා කරනවා අවස්ථාවක් ලැබුණු කල්ලියක හදනවා ඊළඟට අලිමත් සමාදන් වෙනවා එහෙම කරලා නැහැ. අනේ ඒ එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවයි ඒක. මධ්‍යම සමහරුන්ගේ හිතේ මධ්‍යම ප්‍රතිපදාවයි කියන්නේ ඒ කියන්නේ මජ්ජපමා දක්ඛාමා කියන එක ගැන කියන්නේ. මජ්ජපමා දක්ඛාමයි කියන්නේ මදපමණින් ආ මදපමණින් හොඳටම මත් වෙන්නේ නැති වෙන්න බොන එකයි. එහෙම කියන්නේ. එහෙම එකක් නෙවෙයි. ඒ මධ්‍යම ප්‍රතිපදාවයි කියන්නේ අකුසල් සිදු නොවන ඒක මතක තබා මධ්‍යමා ප්‍රතිපදා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක අනුව පිළිපැදීමෙන් එහි පිළිපැදීමෙන් අකුසල් සිදු වන්නේම නැහැ මධ්‍යම ප්‍රතිපදාව නම් කෙනේ පිළිපදින්නේ අකුසල් සිදු වන්නේම නැහැ එහෙනම් මොනවද සිදු වන්නේ සිදු වන්නේම කුසල් කුසල් නම් සිදුවන්නේ කුසලයන්ගෙන් කරන්නේ කුමක්ද කුසල් වලින් කරන්නේ කුමක්ද? මේ තුන තුන කියන්නට පුළුවන්. කුසල් වලින් කරන්නේ දන් දෙනවා, සීල රැකිනවා, භාවනා කරනවා ආදී මේවා. ඒවා තමයි මේ කුසල් සිත් උපදවාගෙන කරන ක්‍රියා. නමුත් කුසලයෙන් කරන දේ නම් අකුසල් දුරු කිරීම. ඒකයි ඒ අකුසල් දුරු කිරීමයි කුසලයේ කෘත්‍යය. කුසලයෙන් කරන වැඩේ අකුසල විධාංශන රසා කියලා කියන්නේ. අකුසල් නැති කිරීම එහි කෘත්‍යයේ කොට ඇත්තේය. අකුසල් නැති කිරීම. දැන් මේ වේලාවේදී කිමතුන් තුල කුසල් සිත් උපදිනවා. ඒ කුසල් සිත් උපදින හේතුවෙන් අකුසල් සිත් උපදීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකක්ද වෙලා තියෙන්නේ අකුසල් වලට? අකුසල් දුර වෙලා. මේ මේ වේලාවේ ඒ තදංග වශයෙන්. ඒ තදංග වශයෙන් අකුසල් දුර වී පවතින්නේ මොන කරුණෙන්ද? මේ අවස්ථාවේදී මේ පින්වතුන් පිළිපදනා වූ මේ මධ්‍යම ප්‍රතිපදාව නිසා මධ්‍යම ප්‍රතිපදාව මොනවාද මේ පින්වතුන්ගේ චිත්ත සංකාමිනි මේ අවස්ථාවේදී යෙදෙන්නේ මේ පින්වතුන් මේ ක්‍රියාව ආරම්භ කරන විටම Taman රක්නා වූ නිත්‍ය සීල වශයෙන් රක්නා වූ සීලය නැවතත් Tamanට මතක් කර දීන් වශයෙන් මේ අවස්ථාවේදී සමාදන් වෙනවා. ඒකට ඒ Taman සීලයක පිහිටලා සිටිනවා. කය වචන දෙක සංවර කරගෙන ඒ දුවන වැරදි වලින් වැළකී. ඊළඟට මේ කියන දේට සවන් දීමින් සිත කාමච්ඡන්ද, ව්‍යාපාද, දීනනිත්ත, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන්ගෙන් කරනු ලබන පිළීමට අසු නොවන පරිදි කුසල් සිත්ම නැවත නැවතත් නැවත නැවතත් උපදවා ගනිමින් කුසල චිත්ත ඒකාග්‍රතා සමාධිය කියන කුසල් සිතෙහි උපදින්නා වූ ඒකාග්‍රතාව සංඛ්‍යාත සමාධිය ඇති කර ගැනීමෙන් කරන්නේ කුමක්ද මධ්‍යම ප්‍රතිපදාවෙහි යෙදීම මධ්‍යමාපත්ත ඊළඟට මේ කියන දේ නිකන් එක කනකින් අහලා අනිත් කනින් පිට කරනවා නෙවෙයි. මේ පිළිතුන් කියා දෙන දේ විමසීමෙන් යුතුව එය දැනගැනීමේ අදහසින් යුක්තව නිකම්ම නෙවෙයි කරුණු සහිතව සලකා බලමින් මේ දෙන කියන දෙයට සවන් දෙන්න. මොනවද? ඒ කරන්නේ තමයි නුවණ වඩනවා. නුවණ දියුණු කරනවා. ඒ නුවණ වැඩෙන පින්කමක් හැටියට දක්වනවා බණ ඇසීම. බණ ඇසීම නිසා නුවණ වැඩෙනවා. ඉතින් මේ මෙතනත් අප කතා කරන්නේ නිකම්ම යම්කිසි කථාන්තරයක් නෙවෙයි. යම්කිසි කථාන්තරයක් නෙවෙයි. මේ අප පිළිබඳ වූ ප්‍රහේලිකාව. ඡන්ද පංචකයේ පිළිබඳ ප්‍රහේලිකාව निराකරණය කර ගැනීමට ඉවහල් වෙන ධර්මයක් පිළිබඳවයි මේ අපි අසන්නේ. කියන්නේ තක්කම. ඒ ඇසීමත් ඒ සීමාවත් නුවණින් තොරව කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. නුවණින් සලක සලකා සලකා බලමින් කියන්නටත් ඕන අහන්නට. එවිට මේ දිනතුන්ට මේ අවස්ථාවේදී උපදිනවා සම්මා දිට්ඨි සම්මා සංකප්පය. විතර්කය ප්‍රඥාව. මේ දෙකම උපදිනවා. ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් උපදින්නේ. මධ්‍යම ප්‍රතිපදාවෙහි යෙදෙන අවස්ථාව. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන එක పూర్ව භාග වශයෙන් වඩනවයි කියන එකෙන් අදහස් කරන්නේ. పూర్ව භාග වශයෙන් කියන්නේ ලෝකෝත්තර අවස්ථාවේදී තමයි ආර්ය මාර්ගය කියලා ඉති නම් කරන්නේ. අය මේවා අරිය වට්ටන් විකෝ මග්ගෝ කියන ඒ ආර්ය මාර්ගය ආර්ය මාර්ගය වශයෙන් ලැබෙන්නේ ලෝකෝත්තර අවස්ථාවේදී. එවිට අංග 8ක්ම සම්පූර්ණයි. අංග 8කින්ම යුක්තව ඒ මාර්ගය ලැබෙනවා. මුනි පූර්ව භාග වශයෙන් දැන් මේ අවස්ථාවේ. ඒ මේ අවස්ථාවේදී මේ පින්නතුන්ට මේ මාර්ගාංග මධ්‍යමා මධ්‍යමා ප්‍රතිපදා ක්‍රියා දැක්වූ මාර්ගාංග 8 අතුරේ සමහර අංග උපදිනවා. මේ වේලාවේ සිටේ උපදිනවා. ඔක්කොම නෙමෙයි. ඔක්කොම නොවේ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ විරති තුන එක සිතක එකවරම උපදින්නේ මාර්ග අවස්ථාවේ ආඵල අවස්ථාවේ. මේ මාර්ග අවස්ථාවට කැමිනු කැමිනු අවස්ථාවක් නෙවෙයි. මා ගන්නේ නැතුව කවුරු හරි මාර්ගයක් ලැබුවොත් මිසක්. එහෙම නැත්නම්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 ඒවායේ ආරම්මන නානත්වය නිසා. සම්මා වාචා කියන්නේ බොරු කීමෙන්, හේලාම් කීමෙන්, පරුෂ වචන කීමෙන්, හිස් වචන කතා කිරීමෙන් වැළකීමේදී උපදනා වූ ස්වභාවය. සම්මා වාචා. ඒ පූර්ව භාග වශයෙන් උපදින්නේ අවස්ථාව. එතකොට බොරුවක් කියන්නට අවස්ථාවක් පැමිණි කල්හි ඒ බොරු කීමෙන් තමා වළකිනවා නම් අනේ වේලේ තමාට තමාට උපදනා වූ සිතෙහි අපි ගනිමු ඒක සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිතෙහි කියලා කුසල් සිත. ඒ කුසල් සිතෙහි උපදිනවා අනිත් ධර්ම අතර සම්මා වාචා කියන විරති চৈতසික. මේ වැරදි ක්‍රියා වචන ප්‍රකාශ කිරීමෙන් වැළකීම් වශයෙන් උපදනා වූ විරති. සම්මා වාචා විරති. එවිට උපදින්නේ නැහැ සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දෙකේ. එමනේ සතුටු මෙරීමට අවස්ථාවක් ලැබෙන කල් එහෙම නැත්නම් හොරකම් කිරීමට අවස්ථාවක් ලැබෙන කල් ඒ සතර මෙරීමෙන් හෝ හොරකම කිරීමෙන් හෝ Taman බල වැලකින වලකිනවා නම් ඒ කලකාගෙන මේක මා සිංකල විත්තක් නෙවෙයි කියලා ඉන් වලකින අවස්ථාවේදී Tamanට උපදනා වූ ඒ කුසල් සිතෙහි සම්මා කම්මන්ත කියන මේ විරති চৈতසිකය මාර්ගාංගයක් වන විරති চৈতසිකයේ අවස්ථාව පිළිගන්නවා එහෙම නෙමෙයි තමන්ගේ ජීවිතාව කරන්නේ කෙනෙක් වැරදි පිළිවෙත් වල. වැරදි පිළිවෙත් කියන්නේ මේ කියන සමහර වූ හොරකම් කොට ජීවත් වෙන. සමහර සතුන් මරා ජීවත් වෙන. සතුන් සමහර බොරු කියාම ජීවත් වෙන. සාක්ෂි කියන්න පුළුවන් නේ? බොරු කියා ජීවත්. මිනි මරා ජීවත් වෙන අයත් ඉතිනවා. කුලියට මිනි මරන. අන්න එහෙම අය මා මේක කර කළ යුතු නැහැ කියලා යම් කිසි වේලාවකදී Tamanta එහෙම කෙනෙකු මරන්නට නැත්නම් මේ වැරදි ජීවිතාව කර ගැනීම සඳහා ලබා ගන්නා දෙයක් ලබා ගැනීම සඳහා කරන වැරද්දක් කිරීමෙන් තමා වළකිනවන එවිට උපදිනවා සම්මා ආජීව විරති ඒ පිටෙහි ලැබෙන සම්මා කම්මං සම්මා වාචා සම්මා කම්මන්ත දෙකේ දෙල්ල මේ අරමුණ වෙනස් ඒ නිසා මේ තුනම එකවර කොයි වේලාවකවත් උපදින්නේ නැහැ. ඉන් දෙකක්වත් උපදින්නේ නැහැ. අපට ලෞකික වශයෙන් උපදනා වූ සිත්. ලෝකෝත්තර සිතෙහි මේ තුනම උපදිනවා. මේ ක්ලේශ ධර්ම සියල්ලම සමුච්ඡේද වශයෙන් ග්‍රහණය කරමින් ඇතිවන සිතක් බැරි. අන්න ඒ නිසා අප යම් යම් අවස්ථාවලදී පුණ්‍ය ක්‍රියාවන්හි යෙදී සිටිනවා නම් කුසල ක්‍රියාවන්හි යෙදී සිටිනවා නම් ඒ අවස්ථාවේදීද අත තුල උපදින්නේ මේ මධ්‍යම ප්‍රතිපදාවට අන්තර්ගත වෙන මධ්‍යම ප්‍රතිපදාවට අන්තර්ගත වෙන මේ ධර්ම අතුරෙන් සමහරයි. දැන් ඒ නිසා තමයි අංග වශයෙන් ඉතා වැඩි අංග ගණනක් ලෞකික සිතක මේ අපට උපදනා සිතක මාර්ග සිත හැර අනිත් සිතක උපදිනවා නම් ඒ උපදින්නේ අපට ලැබෙන කාමාවචර කුසල් සිතට අංග කීයක්ද? සම්මා දිට්ඨි ඒ ප්‍රඥා চৈতසිකයේ යෙදෙන නිසා. සම්මා සංකප්ප ඒ සිත්වල යෙදෙනවමයි විචාරකයේ යෙදෙනවා. ඒ නිසා සම්මා සංකප්ප. සම්මා වාචා යෙදෙන්නට පුළුවන් ඒ වචනයෙන් කරන වැරද්දකින් වළකින අවස්ථාවක් නම් අපි එහෙම අවස්ථාවක් කියලා ගන්නවා. එතකොට ඒක යෙදෙනවා. සම්මන්තාදීකම. සම්මා වායාම යෙදෙනවා. ඒ ජීවිතයේ සම්මා වායාම සම්මා සති සිහිය නැතුව මේ අකුසලයෙන් වළකින්නේ නැහැ. සිහිය යෙදෙනවා සම්මා සති. සම්මා සමාධි ඒකාග්‍රතාව විතර. එහෙම ගත්තා නම් කීයක් යෙදෙනවද? එකවරක යෙදෙන්නේ 6ක්. වැඩි වශයෙන් යෙදෙන්නට පුළුවන් 6ක්. ඊට වැඩි සංඛ්‍යාවක් යෙදෙන්නේ නැහැ. එකවර අපට උපදනා වූ මේ කාමාවචර කුසල් සිත් වල. එහෙම තමා භාවනා කරන විටත් අපට උපදින්නේ ඒකට භාවනා කරන විට සම්මා වාචා කම්මන්ත ආජීව කියන තුනමත් නොමැතිව ඒ මාර්ගාංග ලැබෙනවා. ඒ ලැබෙන්නේ ලෞකිකව. ඒ තුනමත් නැති වුණා නම් පහක් ලැබෙනවා. සමහර විට නුවණ නැති වූ අවස්ථාවක් වුණොත් ඒ අවස්ථාවේදී කීයද? හතරයි වෙන ප්‍රඥාවක්. අන්න එහෙම වෙනවා. කවදා හරි මාර්ග සුත ලැබෙන විට මේ අටම අංග අටම එකවර එතකොට බුදුරජාණන් වහන්සේ මධ්‍යමා ප්‍රතිපදා කියන මෙතෙන්දී වදාළේ මාර්ග අවස්ථාවම දක්වන්නට නෙවේ. මේ වදාරන්නේ පැවිද්ද කුන්ති තමන්ගේ පැවිදි බව පැවිදි වුණේ යම් කරුණක් සඳහාද එය ප්‍රතිඵල සහිත වූ පැවිද්දක් කර ගැනීම සඳහා යම් පිළිවෙතක යෙදිය යුතුයි. ඒ පිළිවෙත නම් කාම සුඛල්ලිකාම යෝගයක් නෙවෙයි අත්පිළ මථාවියෝගයක් පිළිපැදිය යුත්තේ මධ්‍යමා ප්‍රතිපදා කියන මේ පිළිවෙත. ඒ පිළිවෙත වෙතනම් අන් කිසිවක් නෙවෙයි මේ ආර්ය ශ්‍රාමික මාර්ගයමයි. යා සම්මා දිට්ඨි සම්මා කම්මන්ත සම්මා සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යා ඥානසේ වඩා එයයි චක්කුකරණී ඥානකරණී උපතමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවක්කති එතකොට චක්කුකරණී නුවණට ලබාගෙන දර්ශන කෘත්‍යයේ සිදු කරන ඒ නුවණ පහල කරගන්න ඥානකරණී කියන එක විශේෂ කාරණයක් වශයෙන් දක්වනවා නම් දැන් තිරෙනවා නුවණ පළමු කොට දැකීම නිර්වාණය දැකීම සිදු කරන නුවණ සෝවාන් මාර්ග ඥාන. ඊළඟට මේ නුවණ තව දියුණු කොට නැවත නැවතත් මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරමින් ඒ දෙවෙනි තුන්වෙනි හතරවෙනි වාරයන්හිදී නිවන දැකීම අරමුණු කිරීම හේතු කොටගෙන තමන්ගේ సంతාණයෙන් පළවා හරින නිරුද්ධ කරන ක්ලේශ ධර්ම නිරුද්ධ කිරීමකුත් වෙනවා. ඒකෙන් දැන් සෝවාන් මාර්ගයෙන් එක්තරා කෙලෙස් කොටසක් නැති කරනවා. සතරදාගාම මාර්ගයෙන් තවත් කොටසක් නැති කරනවා. අනාගාම මාර්ගයෙන් තවත් කොටසක් නැති කරනවා. අරහන් මාර්ගයෙන් ඉතිරි කෙලෙස් සියල්ලම නැති කරනවා. ඒ සිව් අරකදී කෙලෙස් නැති කරන්නේ නුවණ උපදවා. නුවණේ කෘත්‍යය තමයි ඒක. ඒ කුසල් සිතක තිබෙන කෙලෙස් ප්‍රහාණය කිරීමේ මේ කාර්යය බලවත් හේතු ඉටු කරන